අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු අද ප්‍රශ්න 15ක් ඉදිරිපත් වෙලා තියෙනවා අති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාව කරමි හිත කය වෙත යොමා නිරීක්ෂණය කරන කල තැන් තැන්වල වේදනාවන් හටගන්නා ආකාරය දුටිමි. ඒවා ෂණයකින් ඇති වී ෂණයකින් අතුරුදහන් වී යයි. ඇති වෙනවාට වඩා වේගයෙන් නැති වී යයි. එහි පැවැත්මක් දක්නට නැති තරම් වේ. සමහර අවස්ථාවල ක්‍රමයෙන් ඇති වී පැවති ක්‍රමයෙන් තුනී වී පහව යයි. එහෙත් සමහර අවස්ථාවල සිත කය තුල පිහිටුවා විමසිල්ලෙන් සිටියත් එකම වේදනාවක්, කැක්කුමක්, කැසිල්ලක් ඇති නොවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මේ භාවනාමය ස්වභාවය ගැන අනුකම්පා පූර්වකව උපදේශ හා අවවාද ලබා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මම පැයක් පමණ සක්මන් භාවනාව පුරුදු පුහුණු කරමි. සක්මන් මළුවේ ආරම්භයේ හිටගෙන සිටින ඉරියව්වේ හිත පිහිටුවා ගනිමින් වාර කිහිපයක් වේගයෙන් ගමන් කරන ස්වාභාවික ගමන් විලාසයෙන් සක්මන් කරමි. ඉන්පසු පොළවේ ස්පර්ශයෙන් ලද දැනුමින් දැනගනිමින්ම ගමන් කරමි. දැන් විලුඹ යටිපතුල ඇඟිලි තුඩු හොඳින් ස්පර්ශයේ දැනි දැනි සක්මන් කරමි. වලලු කර හන්දිය, දනහිස් හන්දිය, උකුල් හන්දිය මේ ස්ථානයන්ගේ චලනයන් මනාව මනසට අරමුණු වේ. මේ අයුරින් මාගේ සක්මන් භාවනාව පැවැත්වීමේ යම් අඩුලුහුඳුකමක් ඇත්නම් පෙන්වා දෙනමින් කරුණාපූර්වක ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ කරන්නා වූ ශාසනික සේවය চিරාත් කාලයක් පවත්වාගෙන යාමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිනින් දින වැඩි දියුණු වේවා මේ අනන්ත අප්‍රමාණ කුසල බලයෙන් ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් නිවන සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි. ඔව් මේක අහගෙන ඉන්නකොට සක්මණ පරියන්කේ දෙකේම ওই කරගෙන යන වැඩේට බාධාවක් කම්මැලි වීමක් හිත් වික්ෂිප්ත භාවයක් නැත්නම් දිගට කරගෙන යන එක තමයි අපේ දක්ෂකම. ඒ තමයි අනුග්‍රහ කරනවා කියන්නේ. තියෙනවා නම් තමයි බාධාවක් අපි අලුත් දෙයක් කරන්න ඕනේ. කමටන් සුද්ධ කරන්න ඕන බාධාක් නැතුව දිගට යනවා නම් බොහොම හොඳයි. ඒ දිගට දිගට පැවැත්වීමට අපි කියන අනුග්‍රහ කියලා. දිගට අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය සාමින් වහන්ස. වාඩි වෙන විටම දැනෙන බොහෝ සියුම් හුස්ම රැල්ලටම හිත යොමු වී ඒ දෙස බලා සිටින විට කයේ දැනීම් දැනුණත් සියුම් හුස්ම රැල්ලේම සිත පවත්වයි. එක් අවස්ථාවක කිසිම දෙයක් නොදැනී ගොස් යම් කිසි වේලාවක් ගත කර ඇත. පසුව එක විටම දැනුණු අවට පරිසරයේ ශබ්ද ශ්‍රේණියකින්ම ඇසීමට පටන් ගැනීම පසුව කයේ හුස්මත් වරහන් ඇතුලේ නාසිකාව ළඟ බොහෝ සියුම්ම දැනීමට පටන් ගත්තේය. ඒ අවස්ථාවේදී සිත සහ සිහිය ශරීරය තුල බැසගෙන වාගේ එනම් දුවපු සතෙක් කණුවක පාමුල හීලෑවි läගගෙන වාගේ දැනීමකි. ටික වේලාවකට පසු සියුම් සියුම් දැනීම් හට ගැනීමට පටන් ගැනීම. මෙතනදී මතුවන යම් යම් දේ හටගන්නා කොටම මුල බැලීමට උවමනාද නැත්ද කියාත් නැත්නම් සමස්තයක් වශයෙන් බැලිය යුතුද කියා චේතනා පහළ විය ඊට ප්‍රධානතම හේතුව වූයේ කයේ මොන වේදනා තිබුණත් සියුම්ම දැනෙන ආනාපානය තුලම හිත රඳවා ගැනීමට පුරුදු වී සිටින නිසාය. මෙතන කමඨහන සුද්ධ වී නැති බව වරක සැක හිතේ. මීට දවස් කිහිපයකට ප්‍රථම පරයන්කයකදී සිත කය චේතනා නැතිව බොහෝ වේලාවක් සිට සුව පහසු නිින්දකින් අවදි වූවක් මෙන් නාසිකාව ළඟ දැනෙන බොහෝ සියුම් හුස්ම රැල්ලට අවදි වීමි. කම්මැලි කමින් නැගිට සිටීමි. එම අවස්ථාව නම් බොහෝ සංසුන් තැම්පත් හුදකලා කෙලෙස් නැති තැනක් බව පරියංකෙන් නැගිටිනකොටම දැනුනි. නැවතත් කෙලෙසෙන බවත් උවමනා නම් කෙලසා ගන්න හැකි බවත් හැඟුනි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ චේතනා සූත්‍රය ඇසීමට පෙර මේ සිදු සිදුවීම් බවත් තවදුරටත් වැරදි අඩුපාඩු හරිගස්වා දෙමින් කමඨහන සුද්ධ කර දෙනමින් ඊතා යටහත් පහත් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. අද උදේ පල්ලෑංකයක් සාර්ථකව කෙරුණු බවද හැඟුනි. සිහියට නගා ගැනීමට අපහසුාවක් ඇති බවත් වර්තමානයේ තුලම සිහිය පැවති බවත් වර්තමානයේම බොහෝ විට සිහිය පවතින බවත් කිව හැක තෙරුවන් සරණයි. මේකල පළවෙනි වාක්‍යයේම සඳහන් කරලා තියෙනවා පයේ ලකුණු දණ්ඩ ගමන් කය දැනීම් තියෙනවා. ඉතින් ඒතිෙදි කය දැනීම අමතක කරලා පයේ දැනීම වලට ගියා වගේ පොඩි සිද්ධියක් සඳහන් කරලා තියෙනවා. ඒකෙදි මම කීපතාවක් මතක් කරා ඒක හරි අමාරුයි මේ එතෙන්දම ගියේ කෙනෙකුට තේරුම් නැත්නම් පයේ තිබුණත් එකයි, කයේ තිබුණත් එකයි, සතියේ ඉන්නකොට සමස්ත වැටුණත් එකයි, අංශුවක් අඩු වුණත් එකයි. ඉතින් එතනදී ඔය දෙතෑවර වෙන ගතිය තමයි මේ වික්ෂිප්ත භාවය කියන්නේ. මේ වෙලාවේදී සමස්තය බලනවද නැත්නම් ඒක අංශුවක් බලනවද කියලා. මේන කොයි එක බැලුවත් සතිය තියෙනවා. ඉතින් ඒ නිසා ඒකෙමුත් ප්‍රශ්නයක් හදාගන්නවා අපේ හිත. ඉතින් ඒ වෙලාවට කතා කරන්න දෙන්නේ නෑ කමන්නේ. මට මුළු කයෙම වේදන දැනනත් නැත්නම් පයේ විතරක් දැනනත් කයෙම දැනුණා කයෙම දකින්න. පය දකුණට පය දකින්න, පය දකුණට කය දකින්න යන්න එපා. කය දකුණට පය දකින්න යන්න එපා. මේ තෝරන්නත් එපා. මේ පේන ස්වરૂපේ බලාගෙන ඉන්නකොට ඒක යොමුක් වෙනවා. ඉතින් අපි ඒකට මමයා සම්බන්ධ වෙච්ච එක මං අහනවා කය බලන්නද පය බලන්නද මේක තමයි සැකේ කියලා කියන්නේ. ඕකට ඉඩ තියන්න එපා. පේන දේ බලන්න සමස්තයක් වශයෙන් හෝ ඒ සමස්තය තුළ තියෙන අංශුවක් වශයෙන් ඊට පස්සේ හිත තේරුම් ගනි. ඒ යන තාලෙට ඒකාංශෝගත ගමන යන්නේ සමස්තද යන්නේ කියලා. ඒ පිළිබඳව තෝරන්නත් එපා, එන දෙයකට ප්‍රශ්න කරන්නත් එපා, සැක කරන්නත් එපා. සතියෙන් ඉන්න බවට හිතට ප්‍රමෝදේ පහල කරගන්න. දිගට සතිය පවත්තන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා දැනට ආනාපාන සතිය සහ පිම්බීම හැකිලිම නොදෙනී යනතුරු කර අවසానයි. ඊට පසු මා භාවනාවට වාඩි වී ටික වේලාවක් හිඳින විට මා නොදැනීම මගේ සිත ඊතා සියුම්ව හරිම සැනසille නිින්ද යනවා වගේ දැනෙනවා. මා ඒ සුවය විඳිමින් ටික වේලාවක් භාවනා යෝගීව ඉන්නවා. පසුව නිින්දෙන් අවදි වුණා මෙන් බලන විට හරිම නිසංසල ගතියක් හිතට සැනසීමක් ලැබෙනවා. මීට පසු මා කලේතු භාවනාව කුමක්ද කියා පැහැදිලි කර දෙනෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදීත් එසේමයි. සියුම් අරමුණු නොදැනී ගොස් අවසානයේ නිදහසේ ඉබේ යනවා වගේ දැනෙනවා. එයද සිතට සැහැල්ලුවක් මෙන් දැනෙනවා. මා ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ භාවනා ක්‍රම දෙකම තව දුරටත් කරනවාද කියාය ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයක ලියවිලා තියෙනවා හොඳට මේ පරියන්කේදී විවේක ස්ථානක් තියෙනවා අරමුණු තියෙන ස්ථානක් තියෙනවා. හොඳට පරීක්ෂා කරලා බලන්න තමන්ගේ හිත වඩා කැමැති සියුම් අරමුණ නැති අවස්ථාවද අරමුණු තියෙන අවස්ථාවද කියලා. ඒක සක්මන ගැන ලියනකොටත් ඒකම ලියලා තියෙනවා. හැබැයි තමන්ගේ හිත වඩා හොඳයි කියලා හිතන්නේ අරමුණු නැති වෙලාවද අරමුණු තියෙන වෙලාවද කියන එක ලියවිලා නැහැ. ලියවිලා තියෙනවා නම් උපදෙස් දෙන්න ලේසි. ඒ නිසා අපි අහමුදේ ලියපෙකනාගේ මේ පළවෙනි පරියංක භාවනාවේදී ওই කියන අරමුණු නැති විවේක ස්ථානයේ සහ අරමුණු සහිතව පරිසරේ වැටෙන අවස්ථාවේදී මේ දෙකෙන් Tamange අගයන් ආඩම්බරයන් වල හැටියට කොයි එකද වඩා හොඳ එක කියලා කියනවනම් කමඨාන ඊගාඩ සුද්ධ කරලා දෙන්න පුළුවන්. දීපෙකට කැමතිද මේ අත උසන්. එහෙම නැත්නම් ඒ කාරණාව ලියන්න. මේකෙන් මම මගේ මට පේන්නේ භාවනා දියුණු වෙන්නේ ඉදිරිය කියලා හිතන්නේ හොඳයි කියලා හිතන්නේ අරමුණ නැති තැන. නැත්නම් අරමුණ තියෙන තැන අන්න ඒ ලකුණ අනුව තමයි කමඨාන සුද්ධ කරන්න වෙන්නේ. දැන් කියනවනම් නැත්නම් අපි ආයෙ වෙලාවකට පස්සට දානවා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්ස අවසරයි. පරියංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිහිය යොමු කරමි. නාසිකාග්‍රයේ කෙළවර සියුම්ව විටක ගොරෝසුව හැපෙන හුස්ම කෙරෙහි සතිය යොමු කරමි. සක්මනේදී পায়ට දැනෙන වේදනා කෙරෙහි සතිය යොමු කරමි. වම දකුණ ලෙස විටක සීපත් කරමි. විටක ඔහේ සක්මන් කරමි. එදිනෙදා වැඩ කිරීමේදී සෙමින් නැවතිල්ලේ වැඩ සිදු කරන අතර වේගයෙන් වැඩ කරන විටද සතිය හොඳින් යොමු කළ හැකිය. සක්මන පරයන්කේ ඉරිනිදා වැඩ ඊතා හොඳින් සතිමත්ව කළ හැක. නමුත් මගේ සිත දොඩමඩු වේ. තදින් දොඩමඩු වේ. පයක් දෙකක් වුවද සක්මන පරයන්කේ සංසුන්න වේදනා, ශබ්ද, සිතවිලි කෙරෙහි සැලකිල්ලක් නැමෙතිව කළ හැකි බව දනිමි. නමුත් හිතේ ඇති දොඩමලු බව නිසා වික්ෂිප්ත වෙමි. මාහට උපදෙස් ලබා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. કોઈ දොඩමලුකමේ තියෙනවා පටන් ගන්නකොට ඉතාලම සැරින් වැවක බැම්ම කඩාන ගියා වගේ එනවා. ඒකට එන්න දුන්නොත් වැවගේ වතුර ගිහිල්ලා ඉවර වෙනවා. ඒ නිසා දොඩමලුකමට සාදර වෙන්න ඕක අර ඇඟේ ඇතුලේ තියෙන කුණු කන්දලේ එළියට දාන වෙලාව. ඒ නිසා ඒකේ එළියට එන එක හොඳයි. එකක්වත් වචනෙන් හෝ ක්‍රියාවෙන් විතික්‍රමණය වෙන්නේ නැහැ නේ. ඒ හිත හිතට කියන්නේ බොහෝම හොඳයි. ඕක ඔය වමනයක් විරේචනයක් විරේකයක් වගේ ඔක්කොම හිතන්න කියලා. ආරාධනා කරන්න හිතන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ බෑ. විරුද්ධ වෙන්න වෙන්න ඕක වැඩි. ඒ නිසා දෝරේ ගලන්න දෙන්න ක්‍රියාත්මක කරන්න එපා හිතවිලි. ඒ එනේ වට එන්න දෙන්න හොඳටම දැනගන්න මයි ළඟ තියෙන්නේ වීතිකම කෙලස් නෙවෙයි වචනට නගන්නේ ක්‍රියාත්මක වෙන්න හිතවිලි එනවා. ඉතින් මේක එනේක බොහොම හොඳයි. ඔක වචෙන්ට නැග්ගොත් තමයි අකුසල් සිද්ධ වෙන්නේ. මේ මට්ටමින් එළියට එන එක හොඳයි. ඒකට සාදර වෙච්ච ගමන් ওই තියෙන ද්වේෂය අයින් කරපු ගමන් ඕක Tamanටම මේ සුද්ධියක් විරේචනයක් බඩ විරේක වීමක් එහෙම නැත්නම් පිට දැමීමක් සිද්ධ වෙනවා ඒ නිසා බොහොම වටින එකක් කියලා හිතලා යන්න අරින්ට සාදරෝ යන්න අරින් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව පළමුව කය දෙස බලා සිටීමි පෙර ලෙසට ශරීරයේ වේදනා දෙපා නලියන ස්වභාවයේ දෙසද මාංශ තදවන ස්වභාවයේ දෙසද බලා සිටීමි එසේ බලා සිටිනා විට යම් අවස්ථාවල වලලු ආකාරය ඉහළට ගමන් කරන තදවීමක් හිරිවැටීමක් දැනේ. එය සිදුවන ආකාරයේ දෙසද හොඳින් බලා සිටීමි. මෙසේ සිටින විට යම් අවස්ථාවල සිතුවිලිද පැමිණි. පෙර දින එසේ සිතුවිලි දෙස බලා සිටින විට ක්ෂණයකින් මහා කැළඹුම් ස්වභාවයක් තිබී එක විටය නැති වූවා මෙන් දැනුනි. එය හිස් ස්වභාවයක් වැනිය. හිස් බවටත් වඩා අමුතු ස්වභාවයකි. නමුත් අවට ශබ්දද ඇසුනි. එසේ ඇසුනද පෙර තිබූ හිස් බව වැනි දෙය එලෙසට දැනුනි. සක්මන් භාවනාව. පළමුව පාද පොළොව මත ස්පර්ශ වන ආකාරයේ දෙස බලා සිටීමි. මිසේ ටික වේලාවක් බලා සිටින විට පෙර ලෙස අලස බව දැනි. එවිට සිතුවිලිද බොහෝ ලෙස ගලාගෙන ඒ. බොහෝ අවස්ථාවල එම එන සිතුවිලි වලට දැඩි ඇල්මක් දක්වන බව දනි. පාදෙස බලා සිටිනාට වඩා එම සිතුවිලි සමග සිටීමට දැඩි ආශාවක් දක්වන බවත දනි. වැඩි වශයෙන් සිතුවිලි ආවද බොහෝ අවස්ථාවල එම සිතුවිලි දෙසද හොඳින් බලා සිටි. ලනුපැදුරේ සක්මන් කරන අවස්ථාවක එක් කකුලක් ලනුපැදුරේ තිබෙන ලෙසද අනෙක් කකුල සිමෙන්ති පොළොවේ තිබෙන ලෙසද සක්මන් කර බැලුවෙමි. එවිට එක් කකුලකට දැනෙන රළු බවත් අනෙක් කකුලට දැනෙන සිසිල් බවත් දෙස බලා සිටීමි. සිමෙන්ති පොළොවේ දැනෙන සිසිල් බව නිසා එයට ඇලුම් කරන බවක් දනි. එම නිසා යම් අවස්ථාවල එක් කකුලකින් පමණක් සක්මන් කරන බව දැනිනි. නමුත් ටික වේලාවක් බලා සිටින විට සිමෙන්ති පොළොවේ සිසිල් බව දැනීමද අඩුවන බව දුටුවෙමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. මේකේ සඳහන් කරලා තියෙනවා මේ වගේ හිතවිලි තියෙන, අරමුණු තියෙන නැති අවස්ථාවල් ඉස්සලක් කරනත් එක බලන්න මේක හිතවිලි තිබුණාට කිසිම ද්වේෂයක් නැහැ. ඒකට කැමැත්තකුත් තියෙනවා. ඒ නිසා හිතවිලට කැමැති වෙන්නත් එපා, ද්වේෂ කරන්නත් එපා. හිතවිලි එන බව දැනගන්න. ඒකට යන්න හරි. එතන ගියාම සිවෙන්ති පොළොද හොඳ, ලනුපැදුරද හොඳ හිතට හිතන වෙලාවට එකක් ගන්න. ඒ වගේ කිසිම හරපද්ධතියක් නැහැ. ඉතින් ඒ බව මනාපමනාප දෙක පහළ වෙන හැටි බාන්න හිතුවේ තියෙනකොට මනාපද හිතුවේ තියෙනකොට අමනාපද අරමුණු තියෙනකොට මනාපද අරමුණු තියෙනකොට නැදුවට අමනාපද සෙවිසෙන්ති පොළොට මනාපද ලනුපෙදුරට මනාපද උනේ මනාපමනාප දෙක දැක්කනම් ලොකු ගමනක් යන්න පටන් ගන්නවා. කවදා හෝ මනාපමනාප ඉවර වෙනකම් භාවනා කරනවා. ඒ තමයි අශ්ලෝක ධර්මයේ කම්පන නොවෙනවයි කියලා කියන්නේ. ඉතින් සාමී මනාප බව දැක්ක බව ලොකු දෙයක්. නිසා ඒකට වෛර කරන්න එපා. හොඳට බලන්න මේ මනාප අමනාප දෙක ඉවර වෙනකම් සක්මන් කරන්න සිමෙන්ති පොළොවේ තියෙන සියුම් භාවය ගෙවිලා යනවා. ඒවිල ගියාට පස්සේ මනාපත් නැහැ අමනාපත් නැහැ වම තිබ්බත් එකයි දකුණු තිබ්බත් එකයි ලනුපෙදුවත් එකයි සිමෙන්ති පොළොවත් එකයි මේ විදිහට මේ උරුට්ටුව නතර කරන්නේ. ගැටුම නතර කරන්න. පංගු peeru නතර කරන්න. ඒ නිසා අරමුණ තිබුණත් නැතත් කියන තැනට යනකොට භාවනා කරලා මේකේ යට පහුවේ නැ මනාපමනාව දෙක මේ වගේ වார்த்தාවට ඇතුල් කරන්න. එතකොට කමඨාන සුද්ධ කරලා දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන කර්මස්ථානයේ ලෙස පරයන්කේ හිඳිමි. ආරම්භක දිනේ සිට අද දක්වා ආපසු හැරී බලන විට අද මා ලබන අත්දැකීම් අනුව මහත් වූ ප්‍රගතියක් ලබා ඇති බව බව සතුටින් දැනුම් දෙන්නේ ඔබ වහන්සේගේ අගනා උපදේශවලට নমස්කාර පූර්වක ස්තුතිය පමගිනි. විවිධ අරමුණු හා සිතුවිලි ආවද යලි යලි ආනාපාණයට ඒමට හැකියවීම සාමාන්‍ය තත්වයක් ලෙස අත්දකිමි. ආනාපානයේ මුලැමැදාග කෙරෙහි මෙනෙහි කිරීමේදී ආස්වාසේ නිමාව සමග නලල මද නලියන ගතියක් දැනීමට වන්නේය. අද වන විට ආනාපානයට සිත ගෙනින විට සුලං රැල්ලක් එනහා යන බව නොදැනි. නළලේ මැද නලියන ගතිය පමණක් දැනි. ඒ කෙරෙහි සතිය පිහිටුවා සිටින විට වැටෙන දේ නම් එයද දැනින්නේ විරාමයක්ද සමගින් බවයි. හොඳින් බලා සිටින විට වැටහුනේ ආස්වාසේ හා ප්‍රස්වාසේ මට දැනී ඇති සුපුරුදු රිද්මයට අනුවම නලල නලියන ගතිය දැනෙන බවකි. විටක එයද නොදැනී ඊයේ ලද නව අත්දැකීමකි එනම් කිසිදු සිතුවිලි අරමුණු හා කය තුලද කිසිදු දැනීමක් නැති ආනාපානයේද නොදැනෙන සුළු වේලාවක් විනාඩියක් පමණ ගත කෙලිමි. මහා පාළුවකි හිස් බවකි නිසසලව සිටීම. සැහැල්ලුවක් දැනුනි. යලි ආනාපානයට සිත ගිය අතර එම හිස් බව තුල ලද සැහැල්ලුව හා අරමුණු සිතුවිලි සමග ගැටෙන විට දැනෙන වෙහෙස කොපමණ දැයි සාපේක්ෂව සැසඳීමක් විය. මම ප්‍රපංච එම ප්‍රපංචකරණයන්ද මිදී ආනාපානයට සිත දුනිමි. තවද ආනාපානයේ නොදෙනෙන ඇතැම් අවස්ථාවල පිම්බීම හා හැකිලීමට සිත යයි. ඊයේ ඉදිරිපත් කළ පැනේදී මා ආසා සිටියේ සාමාන්‍ය ජීවිතයේදී සුළු හෝ විවේකකාරී සිත යන්නේ උදරය හා පපුවේ පිම්බීම හැකිලීමට වන අතර මා මුල් කමඨහන ලෙස ආනාපානය තෝරාගත් බවයි. වායෝ පොට්ටබ්බ ධාතුව නම් ඒ වෙන බව ඔබ වහන්සේ පෙන්වා දුන්සේක. ආනාපානේ නොදෙනෙන හා පිම්බීම් හැකිලීමට සිත යන අවස්ථාවලදී එය මෙනෙහි කිරීම සුදුසුද. මෙතෙක් ඒ එසේ කළේ නැත. යලිඳු ආනාපානයට එන්නට වීමි. පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. තෙරුවන් සරණයි. මේකේ සරලව කියලා දෙන්න තියෙන මේ ආස්වාද ප්‍රසවාස සහ පිම්බීම හැකිලිම අතර තේරුම් බේරුම් උරුට්ටුවක් නැතුව එන එක බලන්න. අරක බේනොට මේක බලන්න යන්නත් එපා මේක බේනොට ඒක බලන්න යන්නත් එපා මෙනෙහි කරන්නත් එපා. ඒ නිසා මේ දෙකම පේන එක හොඳයි කියලා ගන්න. පේන එක බලන්න. ඔකේ එතකොට මෙනෙහි කරන්න ඕනද නැද්ද මොකද්ද ඉස්සර වෙන්නේ මොකක්වත් මොන්නේ. ඉතින් සතිය ඉන්නවනේ. දෙකම කොයි එකාවත් සතිය තියෙනවා. ඒ නිසා මේ එකක් තියෙනකොට වැඩිය ප්‍රශ්න දෙකක් ඇති කරන දෙකක් තියෙනවා. ඒක එතකොට මතක නැහැ. සතිය තියෙන බව මතක නැති වුණොත් තමයි අර හිතට වික්ෂිප්ත භාවය ඇති වෙන්නේ. දෙකෙන් කොයි එක හරි මතුවෙන්නේ මොකද්දෝ හේතුවක් ඇතුව. තමයි මතුවෙච්ච එක දිගේ යනවා මිසක් අනිත් එකට අදින්න යන්න එපා. ඔය දෙකම නැත්තම් වඩාත් හොඳයි. හැබැයි බව දැනගෙන තියෙන්න. දෙකම තියෙනවනම් ඒත් හොඳයි. එකක් තියෙනවනම් ඒත් හොඳයි. ඔය හැම වෙලාවෙම සතිය තියෙනවනම් ඔය එකක් තියුණා, දෙකක් තියුණා, දෙකම තියුණා, දෙකම නැති වුණත් එච්චරම තමයි. කවදාද අපි මේ පංගු peerෝ නතර කරන්නේ? කවදාද මේ සැලෙන ගතිය නැති වෙලා කොයි එකත් එකයි කියන මට්ටමට එන්නේ සැප තිබුණත් දුක තිබුණත් ජය තිබුණත් පරාජය තිබුණත් යසස තිබුණත් ආයස තිබුණත් ඉතින් ඒ නිසා ඔක নানা ප්‍රකාර දේවල් වෙනකොට එකකටවත් කිපෙන්න යන්න එපා උරුට්ටු වෙන්න යන්න එපා දෙක දිහාම දැක්කට නොදැක්කා වගේ බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංකේ වාඩි වී අරමුණට සිත යොමු කෙලිමි. අරමුණෙහි රැඳුණු සිත නලල් තලයේ මතට නැගිනි. ඉන්පසු සඳලු තලයක් මත සිට ගන්නාසේ දැනිනි. මිදුලාවට වනරොද පැහැදිලිව දිස්සුනි. හිතහා අරමුණු වඩාත් ඔපවත්ව දැනෙන්නට විය. සියලු සංසිද්ධීන් අපේක්ෂාවෙන් තොරව උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටීම. සක්මන් භාවනාව. දෙපා මත සිහිය පිහිටුවා ගමන් කෙළෙමි. දෙපා රිද්මේට කය පැද්දෙන ආකාරයක් ශරීර අභ්‍යන්තරයේ හේතු සකස් වීම නිසා ඒ බාහිරට මතුවී පෙනෙන ක්‍රියාකාරකමක් ඇතිවන බව දිටිමි. වරහන් ඇතුළේ ක්‍රියාවක් ඇති කරන්නෙත් නැත යන හේතුඵල ධර්මතාවයේ වැටහිණ. මාගේ භාවනාව නිර්වුල්ව නිවැරදිව පවත්වාගෙන යාමට උපදෙස් ඔබ වහන්සේගේ දෙපා නැමෙද ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා. මේක බාධාවක් නැත්නම් අර පළවෙනි ක්‍රාණ කිව්වා වගේ ගොඩාක් කල්ලෝ කරනකොට තමයි ඔක සිද්ධ වෙන්නේ. හදිසි වෙන්න එපා. ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නත් එපා. මේ ගැම්ම කඩා ගන්නත් එපා. වැඩි වේලාවක් මේ විදිහට පරියන්කේ දියා සක්මන දියා භාවිත බහුලීගත කරන්න. එතකොට ඒක විසින්ම ඒකේ නායකත්වය ගනී. ධම්මේන ධම්මං අபிසන්දිස්සති. ධර්මයෙන්ම ධර්මයේ යොමු කරවන්න පටන් අර ගන්න. මමයට දාන්න එපා ඊට අවස්ථාව දෙන්න එපා. පිටින් මොකක්වත් ඔපිනියන් එකක් දෙන්න එපා. ඔය යන විදිය හොඳයි. බාධා නැතුව යන්න එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවට පරියංකේ වාඩි උපසු සල්ප වේලාවකින් සිත කය අරමුණු ප්‍රකට වේ. ඊට පෙර පසු නොවි අමුතුම මිහිරි සුගන්ධයක් වහණය වේ. ඉන් අරමුණට කිසිදු හානියක් ඇති නොවේ. සතුට ප්‍රීතිය දෙගුණ තෙගුණ වී දැනි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවට මා ආදුනිකයෙක් වුවත් දැන් හොඳට පත්‍ය වී ඇති බව වැටහි. පොළවේ පතුල ගැටෙන බව දැනි දැනි මානසිකාරයේ පවත්වන විට ඔසවනවා යවනවා තබනවා යයි මෙනෙහි කරමි. ඉන්පසු එම ක්‍රියාවලිය ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙන හැටි දුටිමි. නැත්තටම නැති වී නැවත අලුතින් හට ගන්නා බවද දැන දැක ගතිමි. උත්පාද තితి භංග ඇතිවීම වෙනස් වීම නැත්තට නැති වී යාම. ත්‍රිලක්ෂණයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු මෙම වේ නීදයි දැන ගැනීමට ඔබ වහන්සේගේ දෙපා නැමෙත ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක දිගට කරනකොට තමයි මේක හිතින් හිතපු එකක්ද නැත්නම් ප්‍රත්‍යක්ෂයේද ස්වභාවිත කියලා වැටහෙන්නේ. ඒ නිසා මේ ඇති කරගත්ත පාරේ බාධාවක් නැත්නම් මනින්ද කිරන්න යන්න එපා. අදහස් දාන්න එපා මේකට. මේ දිගට පැවැත්වීමට බාධාවක් නැත්නම් පෙරපින් කරලා තිනවා. බාධාවක් නැතුව පවත්වන්න කියන එක තමයි උපදේශයක් කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේ යෙදෙන විට වැය දෙස පමණක් බලා සිටීමි. සිතට ඒකාකාරී බවක් දිගටම පවත්වා ගත හැකි විය. පරියංක භාවනාව. භාවනාව පටන්ගත් මොහොතේ සිට මූල කර්මස්ථානයටම සිත යොමු කර සිටීමි. මූල කර්මස්ථානයෙන් සිත වෙනතකට කලාතුරකින් යන ආකාරයක් නිරීක්ෂණය කෙලිමි. මෙසේ භාවනා නොකරන අවස්ථාවලදී රාග දේශ වලින් තොරව මධ්‍යස්ත ගතියක් දක්වයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔච්ච අපි හිතුවට එහෙම භාවනා නොකරනවා කියලා වෙනසක් නැහැ. හැම වෙලාවෙම මේක සිද්ධ වෙනවා. ඉතින් අපි අර භාවනා නොකරනවා කියලා කියන්නේ ඉඳගෙන නැහැ කියන එක. මේ තරම්ම අපි අර මේ සම්ප්‍රදාන කුල් දේකල් තමයි ගත කරන්නේ. භාවනා කියන වචනේ අයින් කරලා සතිමත් කියන එක ගන්න. කොයි ඉරියව්වේ සතියින්ද? එතකොට තමයි හම්බෙච්ච මේ උපකරණේ ආයුධේ එහෙම නැත්නම් මේ ක්‍රමවේදයේ දිගටම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔය ඉඳගෙන ඉන්න එකත් එක්ක ලොකු සම්බන්ධයක් පවත්වන්න හදනවා. භාවනා කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන එක නෙවෙයි. භාවනා කියන්නේ සතිමත් වීම කියන එක ප්‍රතිස්ථාපනය කරන්න. එතකොට Tamanට මැරිලා උපන්නා වගේ ජීවිතය අලුත් වීමක් වෙනවා. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. පරයන්කේ පට්ටල වී සුළු මොහොතක් නිශ්චලව සිටියෙමි. එවිට පිම්බීම හැකිලිම කම්පන ලෙස ප්‍රකට වී ආරම්භයේදී විශාල කම්පන ලෙස ප්‍රකට වූ අතර එය කෙමෙන් කුඩා වෙමින් සහ වෙනස්කම් වලට වරහන් ඇතුලේ කම්පන වල දිග වේගයේ ප්‍රමාණය වාජනය වෙමින් ඊටාම සියුම් බවට පත්විය මා එම වෙනස්කම් දෙස බලා සිටියෙමි පසුව මුළු ශරීරයේම එකවර තිගැස්සීමකට ලක්විය ඉන්පසුව සිතට සහ ශරීරයට සැහැල්ලු සුවදායක බවක් ඇතිවිය. සිතට සතුටුදායක බවක් ඇතිවිය. ඊටාම සියුම් මට්ටමින් කම්පනයන්ද තිබුණි. මම එදෙස බලා සිටියෙමි. වැඩි දුරටත් ගෞරවයෙන් උපදෙස් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ කරගෙන යන සාසනික සේවාව දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. කම්පටි චංචල බවටපත් උනත් ක්‍රියාවලියක් බවටපත් උනත් මේකේ ආකාර වෙනස් වීම රාශියක් තියෙනවා. ආකාර පඤ්ඤාති කියලා. ඒ නිසා තමයි බලන්න ඕනේ මේක දිහා බලන්න එක එක එක ආකාර වලට වෙනස් වෙනවා. ගොරෝසු සියුම් තරංගාකාර ඍජු ආකාර ගැස්සීම් තිගැස්සීම් පිපිරීම් අනික දිහා බලහිනකොට කොච්චර දුරට ආකාර වලට හිත යනවද කියනවනම් ඒකෙන් බලහිනකොට එහින ගැහුවත් ඇහින්නේ නැහැ. කයි මොනම වේදනාවක් දැනෙන්නේ. අතීත නාගතේ යන්නේත් නැහැ. ඒ නිසා මේ හම්බෙච්ච වෙලාවේ පුළුවන් තරම් සමීපව උත්සන්නව ආසන්නව ඒක ආකාර පඤ්ඤාති බලන්න එතකොට මේ හුස්ම ඇතුලේ මුළු ලෝකෙම තියෙන. බාහිරේ තියෙන ඔක්කොම ක්‍රියාකාරකම් මේකේ තියෙන. ඉතින් ඇයිතෙන්ද ගණ්ඩයි අමාරු. මොකද හිත නිතරම පිටපයින්නවා. ඒ නිසා මේ වගේ වුණොත් ආකාර පේන්න පටන් අරගත්තොත් බලාගෙන ඉන්න ඒ කියන්නේ හොඳටම ගැඹුරට ගිහිල්ලා තියෙන්නේ. වැඩි වේලාවක් ඒක බාධා නොකර යන්න ගියොත් ආකාර දැකලා ඒකේ සන්තුෂ්ටියකටපත් වෙන වෙලාවක් එනවා. ඒ නිසා මේකට අනුග්‍රහ කරන්න ඉතරයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ඉමිපාණන් වහන්ස පරියංක භාවනාව ආස්වාසේ ප්‍රස්වාසේ මූලික කර්මස්ථානීය කරගනිමින් පරියංක භාවනාව ආරම්භ කෙලිමි ආස්වාසේ නාස්පුඩු දෙකින්ම ඇතුළුව උදරයේ පිම්බීමෙන් කෙලවර විය ප්‍රස්වාසයේ උදරයේ හැකිලීමෙන් ආරම්භ කර නාස්පුඩු දෙකින්ම කෙලවර විය ආස්වාසය ආරම්භ කිරීමත් සමග ඒ සමුදේ වශයෙන්ද ආස්වාසයේ නිමාව නිරෝධයේ ලෙසද වැටහිනේ මෙලෙස සතිමත්ව ආස්වාස ප්‍රස්වාස දෙස බලා සිටීමි. විතක ආස්වාස ප්‍රස්වාස දෙස ඇතිවීම නැතිවීම ලෙසද නිරීක්ෂණෙහි යෙදුණෙමි. මෙලෙස නිරීක්ෂණය කිරීමේදී ක්‍රමක්‍රමයෙන් දිග වශයෙන් ඇති වූ ආස්වාස ප්‍රස්වාස කෙටි වූ බවද සීම් වූ බවද නොදැනෙන තත්වයටපත් වූ බවද දැනින. ඉන්පසු උදරයේ පිම්බීම හැකිලිම ඇතිවිය. එයද සමුදය නිරෝධය ලෙස දැනින. එයද සියුම්ව නොදැනෙන තත්වයට පත් වූ පසු මුළු කයම අරමුණු කෙලෙමි. මුළු කයම නිසල්මන්නේ, සිතද නිසල්මන්නේ. මෙසේ සිටියේදී මුළු ශරීරයටම සැහැල්ලු මුළු ශරීරයම සැහැල්ලු භාවයට පත්විය. එලෙස සිතද සැහැල්ලු භාවයට පත්විය. මුළු ශරීරයම දෙස බැලීමේදී සැහැල්ලු බව දැනුණු අතර හිස් බවක්ද දැනින. මෙම හිස් බව තුල මමෙක් නැත මගේ කියාගත හැක් දක්න නොමැති බව දැනින. අවසානයේ හිස්සූ මනසින්ද හිස්සූ කයින්ද යුතුව පරියංක භාවනාව අවසන් කළ දෙෙහිදී ඇති වූ සැනසිලිදායක තත්ත්වයේද දහවල දාණය ගන්නාතුරුම පැවතිනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ වගේ සංසිධීමක් පසම්බනයක් උනානම් ඒ වුණ පරිසරය හොඳට තේරුම් අරගෙන පහුවෙන්දටත් ඒ පරිසරේ නැවත නැවත සපෙලා දෙන්න කියන සාමාන්‍ය බුද්ධිය. හරි ගිය දවසේ මෙන්න මෙහෙමයි වුනේ මෙහෙමයි කෙරුවේ කියලා දැනගෙන ඒක නැවත නැවත බොහොම බය සම්ප්‍රයුක්තව ගෞරව සම්ප්‍රයුක්තව සපෙලා දීලා මේකට හිත හුරු කරන්න කියන නිසා එක සැරයක් ඒක වෙච්ච කෙනාට වෙච්ච නැති කෙනාට වැඩිය ඒකට අනුග්‍රහ කරන්න ලේසි. අනුග්‍රහ කරන්න කරන්න හරිනම් තව තවත් ගැඹුරු tempatu වලට යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ Tamangewම දැනුව සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා ඒ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන එක තමයි අපේ අනුග්‍රහය වෙන්නේ. සම්මා සම්බුදු සරණයි අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපානයයි. ආනාපානයට යොමු වීමත් සමගම සිතින්ම සිත තැන්පත් වීම සිදුවේ. එහෙත් වරින් වර සිත බැහැරට යාම නිරතුරුව සිදුවිය. තැන්පත් බවින් එකග බවින් පැවති. වේලාවලදී විවිධ සිතුවිලියයි ඒවා දෙස බලා සිටීමට යොමු වෙයි. එහෙත් සමහර විටේ සිතුවිලි පසුපස ටික දුරක් හඹා යන විටම ඒන් මිදීමටද යොමු වෙන ස්වභාවයක් දැනේ. කීප අවස්ථාවකදීම ආස්වාසේ ප්‍රස්වාසේ නොදිනී යත්ම නලල් තලයේ මැදින් දෙපසට විහිදෙනවා වගේ චලිතයක් සහිත සියුම් වින්දනයක් වේ. අවස්ථා කීපයකදී හිස මුදුනින් පිටුපසට විහිදී යමින් මොළයේ පුරාම චලිතයන් සමග වින්දනයේ පැතිරී යාමක් වගේ දැනුණා. තවත් වරක සිට දැඩි එකඟත්වයකින් පැවති අවස්ථාවකදී ආලෝක තලයේ දකුණු පසින් මතුවී ඒ හරහා වම් පෙදෙසට දිවෙන්නට වගේ රැලි පේලි වශයෙන් ගොස් පෙනොපෙනී යන වාසේ දිස්විය. ඇතැම් විටක ශාලාවේ පිරිසද සමගින් සියලු දෙනාම එකවර නොපෙනී බොඳ වී යන්නාසේ දැනුනි. සක්මන් භාවනාව වඩාත් සතිමත්ව වම දකුණ තබමින් යන විට එක් අවස්ථාවකදී සැහැල්ලු සරල සුගම බවකින් ඇවිදින්නාසේ සැහැල්ලු බවක් මුළු ශරීරයටම වාගේ දැනුණා. තවත් විටක පාද හිරි වැටි යන්නාසේ දැනි. වරහන් ඇතුලේ තදින් නොවේ. ඊතා සියුම් දැනීමකි. ඒ සමගම එය නැතිව යයි. සමහර විට පා චලනය වේ. සිතෙහි නැති බව වැටහි. වෙනත් තැනකද නැති වාසයේ එදිනෙදා කටයුතු සතිමත් කිරීමට යොමු වී ඇති වාසයේ හැඟේ. සමහර ආහාර ගැනීම, ඉඳීම් ආදී ප්‍රධාන ඉරියව්වලදී බේම වාගේ ඒ බව හැඟේ. ඔබ වහන්සේගේ උපදේශ පතමි. ඔබ වහන්සේට මේ කාලය තුන භාවනාව පහසු. මගහරවා ඒ ඉදිරියට වඩා හොඳින් කරගෙන යාම සඳහා දින ලද අවවාද අනුශාසනා දිරිමත් කිරීම වෙනුවෙන් ගෞරව පූර්වක කෘතඥතාව පළ කරමි. ඔබ වහන්සේට තිර ජීවනයේ නිරොග් නිරෝගී බව සැලසේවා. මේකේ ගැම්ම කඩා ගන්න නැතුව ඇති කරගත්ත එකලස දිගට පවත්තන්න. ඒක තමයි පොදු උපදේශයක් වශයෙන් මතක් කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ පරියංකේදී මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම මෙනෙහි කොට සතිමත් වීමි. පසුගිය දින කීපය පුරාම හිසෙහි කම්පන චංචල ඇතිවිය. ඊයේ සවස පරියංකේදී හිසෙහි පටන්ගත් කම්පන සියල්ල උඩු අතට යොමු වී හිසේ උඩ කොටස තදින් සුලියක්සේ භ්‍රමණය විය. කහ පැහැති එළිය ධාරාවක්ද ඇති වී ඒ නිවි යද්දී මැද කළු විය. කම්පන දාඩි වී ගියේය. නැවත මූල කර්මස්ථානයේ මෙනෙහි කරමින් සිටින විට මේ දහ වාරයක් පමණ සිදුවිය. එළියෙන් පෙනීම සිදු නොහුනි. ධර්ම ශ්‍රවණ කාලයේ පැමිණියෙන් භාවනාව නතර කෙලිමි. ඉන්පසුවත් අද දිනේත් මේ වරින් වර ඇති වූ නමුත් තදින්ම නොවිය. ලනුපැදුණු මත සක්මන් භාවනාව කෙලිමි. සිතුවිලි පැමිණීමිට එය දැනේ. ගමනේ කුමන ප්‍රදේශවල සිතුවිලි පැමිණියේදයි වැටහි. භාවනාව දිගටම පවත්වාගෙන ගියමි. සිතුවිලි පැමිණ ඉන්පසු ඉවර වූ ලෙසක් වැටහි. එවිට සිත හොඳින් ඒකාග්‍ර වේ. උපදෙස් ලබා දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. නිර්වාණයම අවබෝධ වේවා. මේ විදිහට පුළුවන් තරම් වෙන දෙයකට වෙන්න අරින්න හිතුවිලි බහුල උණයි කියලා හෝ තැම්පත් උණයි කියලා හෝ උදම්මනන්නත් එපා පශ්චාත්තාප වෙන්නත් එපා. ඒක සිද්ධ වෙන්නේ මොනවාදෝ හේතු සහිත ඒ නිසා ස්වභාවයට යන්න දුන්නොත් බලාන හිටියොත් Tamanට වාසියක් වෙයි. හිතවිලි වැඩි කරන්න හදන්න අඩු කරන්න හදන්න දැඟලුවොත් අවුල් වෙනවා. ඒ නිසා මේ වගේ මේක හේම වෙලා යන වෙලාවේදී දේශ බලාගෙන සිටීම අනුග්‍රහ කිරීම කලබල කලවන් නොකර සිටීම තමයි තලසුණාකම කියලා කියන්නේ. ඒ නිසා හේමම හලහප්ප ගන්න නැතුව ඉදිරියට යන එක තමයි කරන්න තියෙන දේ. තෙරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව. ආස්වාසය හා ප්‍රස්වාසය මම හොඳින් මෙනෙහි කළෙමි. ඇතුල්වීම පිටවීම නිරීක්ෂණය කළ කල්හි හුස්ම ඇති වෙන තැන ප්‍රකට වූයේ නැත. නමුත් දැන් නාසයේ අග වැඩි ප්‍රශ්වාසයක් නාසයේ අග වැඩි ආශ්වාසයක් වෙන බව වටහා ගතිමි. හුස්ම හොඳින් මෙනෙහි කළෙමි. එය සාමාන්‍ය වේගයෙන් පිට වෙන ඇතුල් වෙන බව වටහා ගතිමි. මේ අයිරින් මනසිකාරයේ වුවත් විතින් විට සිතුවිලි ඇතුල් වේ. ඒ මොහොතේ මේ සිතුවිලි බව මෙනෙහි වෙයි. නැවත සිහිය පිහිටුවමි. මෙසේ සතියෙන් සිටින කල්හි දම් පාට පසුබිම කළු පාට ගස් වගේ නැවත ගල් වගේ පේන ආලෝකයක් දකින්නවා. එලෙසේ දෙස සිත නොයවා නැවත ආස්වාසෙත් ප්‍රස්වාසෙත් සිත යොදවමි. ඒ හැරෙන්නට විටින් විට දැනුණු වේදනාවන් හඳුනා ගතිමි. මා භාවනාවට ආධුනික බැවින් එහි දියුණුවට ඔබ වහන්සේගෙන් යමක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේ පතන ආબોධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමි. ඔය මේක ලියලා තියෙනවා මේ බලාගෙන හිටියට අරමුණේ මුල දැක්කේ නැහැ කියලා. නමුත් ඒ බලාගෙන සිටීම පවා අප්‍රමාදයට වැටෙනවා. එතකොට තමයි එහෙම කෙනාට විතරයි දකින්න හම්බෙන්නේ. ඒ නිසා ඉස්සලා බලන්න බනෝඩ පෙනේ. දැන් පේන්නේ නැති බලන්නේ නැති නිසා. මේ කියන්නේ බැලුවට තාම පේන්නවිල්ල නැහැ. නමුත් ඒ බලන්න ගන්න උත්සාහය අප්‍රමාදයට වැටෙනවා. පුළුවන් තරම් අන්නේ අවදි භාවයේ භාවනාදී පවත්වාගෙන යන්න වීර්යවන්තව එතකොට Tamante බලාපොරොත්තු වෙච්ච දේ නබෝ කලකින් දකින්න ලැබෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංකයේදී පිම්බීම හැකිලිම මූල කර්මස්ථානය වේ. ටික වේලාවකින් පිම්බීම හැකිලිම සංසිඳී පහසුවෙන් සංසුන්ව පැයකට වඩා සිටිය හැක. ටික වේලාවකින් ඉස්සරහටත් පස්සටත් නිතින්ම වාගේ ඉස්සරහටත් පස්සටත් නිතින්ම වැනි. නිදිමත නැත අවදිමත්ව සිටිමි. සිතවිලි ඊටමත් අඩුවේ. එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී වර්තමාන මොහොතේ සිටීමට බොහෝ විට වෙරදරන්නේමි. ප්‍රශ්නාවත් මේ මොහොතට හිත යොමු කළ විට භාවනාවට යොමු වීමට පුළුවන්. ඔබ වහන්සේගේ අනගි උපදේශ නිසා මෙසේ ප්‍රශ්න වලින් විගසින් මිදීමට දැන් මට පුළුවන්. තව දුරටත් උපදේශ පතමි. මෙම ධර්ම සේවය තව දුරටත් කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි. ඒ තමන්ගේ උපක්‍රමය දැනගත්ත පස්සේ ප්‍රශ්න එන්න එන්න බාහන වැඩෙනවා. දුක් එන්න එන්න බාහන වැඩෙනවා. හරියාදු එන්න එන්න වැඩෙනවා. ඒක නිසා මෙතෙක්කල් ප්‍රශ්න හරියාදු වලට වෛර කරපු කෙනා භාවනා කර්මස්ථානේ දැනගත්තට පස්සේ ඒකට සාදර වෙනවා. එතකොට ඒව තවදුරටත් ප්‍රශ්න වෙන්නේ තවදුරටත් අරියාදු වෙන්නේ මේ පරිශ්‍රණය සඳහා අමුද්‍රව්‍ය බාටපත් වෙනවා. එතකොට ජීවත් වෙන එක වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ විදිහට නවමුතාවේ ජීවිතේට මුණ දෙන්න බලන්න. එතකොට මේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභයෙන් වැඩගත්ත වෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය හිමිපාණන් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන සඳහා වැලිමලුව ලනුපැදුර හා ටයිල් පොළොව යොදා ගැනීම. සතිමත්ව සක්මන් කෙලෙමි. වැලි පොළොව මත සක්මනේදී සීත ගතියද සමහර තැන් තරමක් ලොකු ගල් කැටද සියුම් වූ වැලිද තිබින. ගල් කැට අතර සක්මනේදී පාදවලට තද ගති, වේදනා ගතිද සියුම් වූ වැලි ඇනි තැන් වැලි ඇනුණු තැන්වල මෘදු ගති දැනින පාදවලට දැනෙන ස්පර්ශ පාද ඉසවීමේදී විරුද්ධ පාදයේ තැබීමද නැවත ඇතිවිය. මෙලෙස ස්පර්ශයේ දෙස බලමින් පාදයේ එසවීම සමුදය ලෙසත් තැබීම නිරෝධය ලෙසත් දැනින මෙලෙස කරගෙන යාමේදී කය යානාවක් ලෙස වැටහුණි. මෙලෙස සක්මන් කිරීමේදී යානාවක් තුල ගමන් කරන්නක් මෙන් වැටහුණි. පාදයක් ඔසවන විට දැනෙන සැහැල්ලුව නැවීමේදී ඇති වී නැතිවන බව දුටිමි. මේ ක්‍රියාවලියක් බවත් කිසිවෙකුගේ මෙහෙයවීමක් යටතේ සිදු නොවන්නක් බවද සිතුවිලි දේ අනුසාරයෙන් ඇති වී නැති වෙන බවත් දැනින අවසානයේ ගත් කල පාදයක් ඔසවමින් ගෙන යමින් තබන ක්‍රියාදාමයේ හුදු අවසානයේදී ගත් කළ පාදයක් ඔසවමින් ගෙන යමින් තබන ක්‍රියාදාමයේ හුදු ක්‍රියාවක් මිස සක්මනක් නොවන බව දක්නට ලැබින ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය සක්මනේදී නෙවෙයි නිකන් ඇවිදිනකොටත් මේක ගත්තොත් එතකොට භාවනා ජීවිතේ පුරාම පැතිරෙන තියෙන ඉඩ වැඩි. ඒකයි සක්මනේ තියෙන ලාභේ. සක්මනේ දැනගත්තොත් මේක ක්‍රියාවලියක් කියලා මේ වෙන තැනක විද්දත් ඒවා. ඊට පස්සේ පයේ නෙමෙයි අද්දකේ වැඩ වලටත් දාන්න පුළුවන්. එතකොට ක්‍රමයෙන් දවස පුරාවට මේ සතිය පැදුරේලා ගත්තා වගේ කුඩාර්මේලා ගත්තා වගේ පවත් ගන්න පුළුවන්. ඒ නිසා සක්මණේ ලැබිච්ච මේ අත්දැකීම අනිකුත් වැඩවලටත් යදුවොත් gedara ගියයි කියලා හෝ භාවනා මධ්‍යස්ථානෙක හිටියයි කියලා හෝ නැගිට්ටයි කියලා ඉඳගත්තා කියලා වෙනසක් නැහැ. දිගටම සතිය දවස පුරාම පවත් ගන්න මේක හොඳ අත්දැකීමක් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම සිතුවා එක දවසක් අවදි වේලාවේ සිට පාසල නිම වී gedara එනතුරු මම කරන සෑම කටයුත්තකදීම සතිය පිහිටුවාගෙන කයත් සමග යාළු වෙලා ඒ දවස ගත කිරීමට ඒ අනුව 2018 3.7 වන දින සතියෙන් දවස ගත කළා ඉරුයි මේ උදේ 5:30ට මම අවදි වුනිමි මම දැන් මෙතන යන අරමුණින් සතිමත් වී පරයන්ක භාවනාවේ යෙදුනිමි මම දැන් මම දත්ම දින වේලාව මුහුණසේදීම සතියෙන්ම කෙලිමි දත් මදින විට සිමින් මදින විට ශබ්දයේද වේගයෙන් මදින විට නැගෙන ශබ්දයේද වෙනස්කම් දැනුනි. අම්මා මගේ කොණ්ඩේ ගොතන වේලාව මම ඇස් දෙක පියාගෙන හුස්ම දෙස බැලුවෙමි. ආශ්වාසය දීර්ඝවත් ප්‍රශ්වාසය කෙටි ලෙසත් දැනුනි. ආශ්වාසය ප්‍රශ්වාසයේ නාසයේ උඩ කෙළවරත් පහලත් වදින බව දැනුනි. අම්මා හරි කියලා කියන විට මම සතියෙන් මිදුනිමි. මල් වට්ටියට මල් කඩන අතරතුර අම්මා මට බත් කැව්වා මල් වට්ටියට සමන් පිච්ච මල් කැඩිලි. සෑම මලකම පෙති සමාන නොවිය. පෙති හතක් හෝ අටක් බැගින් තිබිණ. මල් අසුරන අතරතුර මම බත් කටවල් හතරක් කෑවෙමි. මම පාසල් යාමට අම්මාගේ දෙපා වැන්දෙමි. අම්මා මගේ මුහුණ සිඹින විට ඇයගේ දෙයත්වල සිසිල් බවත් අම්මාගේ මුවේ උණුසුම් බවත් මගේ මුවට දැනුනි. වෙනදා මට එය නොදැනුනි. මම ගෙදර සිට වාහනයට නගින්නට යන විට ගමන් කරන පියවර ගණන් කර ගියෙමි. වාහනයට නගින විට පියවර 31ක් ලෙස ගණිනි. නිවසේ සිට පාසලට යන තෙක් මාර්ගයේ ඇති වංගු ගණන සතියෙන් යුතුවම ගමන් කෙළෙමි. වංගු 27ක් විය. පාසල ළඟදී වාහනේ නතර කෙළෙමි. ගේට්ටුව ළඟ සිට වෙනදා යාළුවොත් එක්ක දුවගෙන ගියත් අද දින මා ඊටමත් සැහැල්ලුවෙන් ඇවිදිනවා කියන අරමුණින් පියවර ගණන් කර ගියමි. පන්තියට ඇතුළු වන විට පියවර ගණන 51කි. උදේ රැස්වීමට සක්මන වම දකුණ වශයෙන් ගියමි. උගන්වන විෂය කරුණු සෙල්ලම් කරන වේලාව සතියින්ම කෙලෙමි. පාසල නිමවීමට සීනුව නාද විය. වෙනදා ගේට්ටුව ළඟට තරඟයට දිවීම වෙනුවට සතිය පිහිටුවාගෙන නැවතත් පියවර ගණන් කරමින් වාහනයට නැගීමි. පුදුමයකි. උදේ ගමන් කළ පියවරවල ප්‍රමාණය එක හා සමාන විය. ගෙදරට පාත ලැබූ විට වෙනදා තිබූ වෙහෙස පීඩාව වෙනුවට ඊටමත් සැහැල්ලු බවක් දැනුණා. මම කාමරයට ගොස් මගේ සපත්තු ගලවා මේස් ඉවත් කර දෙපා පොළොවට තද කෙළෙමි. දහඩිය දමා තිබූ දෙපා වලට පොළවේ ස්පර්ශය ඊටා සිසිල් බවක් දැනුනි. මම නැගිට කාමරය තුලම එහා මෙහා සක්මන් කෙළෙමි. දෙපතුල් වලට ඊටමත් සිසිල් බවක් මුල් පියවර තුල තිබුණත් ටික ටික පතුල් වලට උණුසුම දැනෙන්නට විය. අම්මා මට බත් කවන විට බත් කටවල් වල වෙනදා නොතිබුණු ලුණු රස, ඇඹුල් රස, කිරි රස මට හොඳින් දැනුනි. අවසාන බත් කට මම ගොඩක් වේලා සපමින් එහි රසය අවසානයේ තෙක් බැලුවෙමි. එහි අවසානයේ පැණි රස බව දැනුනි. ඒ විට මට මතකයට ආවේ විද්‍යා පාඩමයි. බත්වල වැඩිපුර ඇත්තේ පිස්තය බවත්, එහි සීනි ප්‍රමාණය වැඩි බවත්ය. ඒ නිසා මට පැණි රස දැනුනි. මගේ සිත සැහැල්ලු බව මනස ප්‍රබෝධමත් කළා. මම යේ කළ හැම වැඩක්ම සමගම යාළු වෙලා ඒ දේවල් කළා. පිටතින් එන බාධා බාධාවක් කියලා හිතුවේ නැහැ. බාධාවක් වගේ එනකොටම මම සතිමත් බව ශක්තිමත් කරගත්තා. මෙමගින් මා දැනුවත් වූයේ ඕනෑම වෙලාවක් ඕනෑම අවස්ථාවක ඕනෑම වැඩක් කරන වේලාවේදී සතිමත් විය හැකිය අවශ්‍ය වන්නේ මම දැන් මෙතන යන අරමුණින් සතිමත් වී සිහියත් නුවණත් වීරියත් පමණක් බවයි. තෙරුවන් සරණයි. මට සතිමත් බව කියා දුන් ඔබ වහන්සේට ගොඩාක් පිං. දීර්ඝායු වේවා. හිමන්සා දෙව්මිනි අටවසර. මේ පිරිස මැරිලා කවදාද අටවසරට එන්නේ? මේ දවස් 10ක් ඉන්නකම් කමටහන් සුරන මොන්න තරම් පෙරලිද. මේ ළමයට කවුරුවත් කියලත් නැහැ. ඒ ළමයා විස්තර ලියනවා. ඔය මටත් නෙමෙයි ධම්ම විහාරී ආමතුරන් ලියන්නේ. ඒ නිසා මේ මැරෙඩ් ඉන්න પરම්පරාවට වැඩි ඉන්න තරුණ પરම්පරාව හරිම වාසනාවන්තයි. මේගොල්ලෝ මැරෙන්නේ නැති එක තමයි පාඩුව තියෙන්නේ. මැරිලා ආවොත් ඊගාව ආත්මේ ගන්නවා මම සති පාසලට. ඉතින් භාවනා මම දඩයක් කරගෙන මේක මහා ඇණයක් කරගෙන මේක මහා ආතයක් කරගෙන වතු සුරුම වැම. මේ ළමගේ ලියුම මම හැම තැනම කියවුණා. කිසිම තැනක නෑවක් නෑ බෑවක් නෑ. එයාටම හිතලා ලියනවා. ඒක නිසා මේ දඩේකට ගන්න එපා, ආගමකට ගන්න එපා, කරදරයකට ගන්න වෙන දේ ලියන්න. කොච්චර ලස්සනද බලන්න. කියවන කීප දෙනෙක් කියව ගන්න බැරුව ඇඬුවා. ඉච්චර ලස්සන මේක ඉදිරිපත් කරන PhD දෙනවනම් දෙකක් දෙන්න වටිනවා. ඔය පිස්සු කෙලිනවට වැඩියි. තේන්සම වෙන දේ ලියන්න හිතා ගන්න මම මේ විනාඩි 10ක් හරි 15ක් හරි සතියින් ඉන්නවා. ඒ ටික විතරක් ලියන්න. වැරදිච්චයි වැරදිච්චයි ලියනට වැඩිය. එතකොට අහගෙන ඉන්න මනුස්සයරත් හොඳ නැත්තම් මල මුස්පේන්තු. ඒ දවල් දාණයෙන් පස්සේ ඇවිල්ලා ඉඳගෙන ඉන්නකොට කියවන හරියක් කියවන්නේ චරිචුරුමනේ අඬා හොගා. චෝදනලයිසු. මේ බහුගේ ටිකේම කරගන්න හම්බුණා චෝදනලයිසු වැඩි නිසා අඩු නිසා මේ ළමයට පොඩ්ඩක් වෙලාව හම්බුණා. ඒ නිසා ඔක පොඩි එකට කියලා දෙන්න. පොඩි බොහෝම ආසාවෙන් ඕක කරනවා. ඔය ලොක් කට්ටිය වගේ ඔක මේ දඬු කදේ ගැහුවා වගේ කුරුසෙත් තියලා එන ගැහුවා වගේ කට අරගෙන බලි බාතේට දාගෙන නටන්න දෙයක් නැහැ. මේ කරන හැම වැඩක්ම සතුටින් සමාදාන ලියන හැබැයි පොත් පොත් ලැබීම කන් ලියලා තියාගන්න. ඒකට බුද්ධම වෙනසක් තියෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා ආවට කවදාවත් වෙහසක් නැහැ. හරීම අලුත් ගතියක් තියෙනවා. දැන් මේ වගේ ලියුම් මෙච්චර මලස්සන් නැහැ. මට දුසිමක් කිලෝ දුසිමක් දෙන්න පුළුවන්. ග්‍රොස් එකක් කිලෝ ග්‍රොස් එකක් දෙන්න පුළුවන්. ටොන් එකක් කිලෝ ටොන් එකක් දෙන්න පුළුවන්. කවදද නිස්සාරණමනේ ශාලාවේ මේක ඇහින්නේ කියලා මම බලන්නේ. හැමදාම චරිචුරු ගන්න. සත්‍යපාදල ගිහිල්ලා ඊයේ හම්බුණ තෝගයක්. ඉතින් මම හවසට ගියාම කීෝ කියෝ ඉන්න. කොච්චර ලස්සනද ළමයින්ගේ කතා කොච්චර ලස්සනද දෙමාපියන්ගේ කතා මේක දැකලා සතුටු වෙනවා. ඒ නිසා කරුණා කරලා හරි පැත්ත විතරක් දකින්න අරින්න ඔය වැරදි පැත්ත නොකියුවයි කියලා කිසි පාඩුවක් වෙන්නේ නැහැ. අපි තුනට රැස් වෙනව නැවතත් පරියංක භාවනාවට. ඒ අනුව අපේ ධර්ම සාකච්ඡා මෙතන સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.